දැන් සමහර වෙලාවට මව්පියන්ට උපස්ථාන කිරීම හේතු කොටගෙන ඒ කුසලෙහි විපාකයේ හැටියට මේ ජීවිතේම ඒ දරුවා අනිත් අයගේ ප්‍රසාදයට ලක් වෙනවා ඒ වගේම ගරු බුහුමනට ලක් වෙනවා නොඑක ආකාරයෙන් සමාජයේ තාන්න මාන්න ලබනවා ඇගීමට ලක් වෙනවා කීර්තිය වැඩෙනවා ප්‍රසාදය වැඩෙනවා ඒ වගේම අනිත් අයගේ ආදරයට කරුණාවට පාත්‍ර වෙනවා නොඑක් ප්‍රතිලාභ ලබනවා මේ විදිහට මව්පියන්ට උපස්ථාන කිරීමේ කුසල කර්මය මේ ජීවිතේම විපාකත්වයට පැමිණෙන්න පුළුවන්. ඒ වගේම තමයි මව්පියන්ට අපරාධ කළොත් ඒකත් මේ ජීවිතේම විපාකත්වයට පැමිණෙන්න පුළුවන්. ඔය අපට අහන්නට ලැබුණ එක සිදුවීමක් තමයි දරුවෙක් පුංචි කාලේ තාත්තා නිදාගෙන ඉන්නකොට ඒ උඩාතට නිදාගෙන ඉඳද්දී ඒ තාත්තගේ කට ටිකක් ඇරිලා තිබිලා තියෙනවා. අර දරුවා ටිකක් ලොකු කාසියක් ගෙනහිල්ලා අර කට ඇරිලා තියෙනකොට තාත්තගේ කටට දැම්මා. එතකොට නිින්ද හිටියේ එහෙමම කටට වැටිච්ච ගමන් කට ඇරිලා තිබිච්ච නිසා කෙලින්ම උගුරටම වැටුනේ. එහෙමම කලබලයට ගිලුණ හිර වෙලා අවසානයේ තාත්තා මිය යනවා. දැන් පොඩි දරුවා මේක තාත්තා මරන්න හිතාගෙන කළා නෙමෙයි. මරණ චේතනාවක් ඒ දරුවට පැහැදිලිව තිබුණේ නැහැ. අර කට ඇරිලා තිබුණු නිසා කැටයකට සල්ලි දාන්න වගේ දැන් මේ දරුවා ගෙනහිල්ලා අර කටට දානවා කාසිය. නමුත් අපි මුලින්ම සිහිපත් කළා කර්මයේහි කොටස් දෙකක් තියෙනවා මානසික කොටස සහ භෞතික කොටස. දැන් මානසික කොටසයි භෞතික කොටසයි දෙකම සම්පූර්ණ වුණොත් වඩා බරපතලයි. ඒතකොට කර්මපත භාවයටපත් වෙනවා. මානසික කොටස විතරක් සම්පූර්ණ වුණොත් සිත දූෂ්‍ය වෙන්නට අකුසලයක් නම් සිත දූෂ්‍ය වෙන්නටත් දුගතිය උපදින්නටත් හේතු. භෞතික කොටස ක්‍රියාත්මක වුණොත් ඒක ඉපදුනාට පස්සේ විපාකත්වයට පැමිණෙන්නට හේතු දැන් මේ දරුවාට තාත්තා ඝාතනය කිරීමේ අදහසක් නොතිබුණාට දැන් මේ අවිචාරවත් ක්‍රියාවක් කළේ. එතකොට ඒක කරන්න මොකද්ද මේ කරන්නේ කියන එක හිතලා බලලා එහෙම ක්‍රියාත්මක වුණේ නැහැ. අවිචාරවත්ව ඒ කරපු ක්‍රියාව නිසා අර තාත්තා අභාවයට ගියේ. එතකොට දරුවගේ ඒකට සම්බන්ධයක් තියෙනවා. ඝාතනය කිරීමේ අදහසක් තිබුණ නැතුවට ඔහුගේ භෞතික ක්‍රියාවලිය නිසා තමයි අර පියා අභාවයට ගියේ. එතකොට ඒ කර්මය ඒ ආකාරයෙන්ම ඒ දරුවට මේ ජීවිතේම විපාකත්වයටපත් වෙනවා. ඒ දරුවා ලොකු මහත් වෙලා වැඩිහිටියෙක් බවටපත් වුණාට පස්සේ එක් අවස්ථාවක ගම් වතුර අවස්ථාවක ඒ දරුවා අර ගම් වතුරේ ගසාගෙන යන මාළු අල්ලන්න තවත් කිහිප දෙනෙක් එක්කලා ක්‍රියාත්මක වෙනවා. එතකොට එක අතකින් මාළුවෙක් අල්ලගත්තා අනිත් අතිනුත් අල්ලගත්තා දැන් තව මාළුවෙක් එතන ඉන්නෝ ඌ අල්ලගන්න ඕන නිසා අර අල්ලගත්තු එක මාළුවෙක් හිස පැත්තෙන් දත් ටිකට හපාගත්තා කටේ තියලා දත් ටිකෙන් හපාගත්තා හිස පැත්ත ඇතුළට හිටින හැටියට වලිගේ පැත්ත එළියට හිටින හැටියට එතකොට දැන් අර අනිත් මාළුව අල්ලන්නට ක්‍රියාත්මක වෙද්දී ඒ මාළුවා ගැන අවධානය යොමු වෙනවා. දැන් අර කටේ දත්වල රඳවගෙන ඉන්න මාළුවා නලියනෝ. නලියනකොට පොඩ්ඩක් දත් ටික බුරුල් වෙච්ච ගමන් අර මාළුවා එහෙමම රිංගෝ ඇතුළට. ඒකට ඇතුළට රිංගලා උගුරටම ගියා. එහෙමම හිර වුණා. දැන් මාළුවාගේ කොරළ නිසා අපහුව ඇදලා ගන්නත් බෑ. ඌ ඇතුළට ඇතුළටම යනවා. පුළුවන් තරම් පණ බේර ගන්න. අන්තිමට අර පියා කාසිය හිර වෙලා මැරුණ යම්සේද ඒ වගේම දරුවා අර පණ පිටින්ම මාළුවා හිර වෙලා මරණයටපත් මේ විදිහට අපි කරන කුසලා කුසල කර්ම දෙවර්ගයම අපි පසුපස පැමිණෙනවා මේ ජීවිතේම යම් කොටසක් විපාකත්වයටපත් වෙනවා කුසලයේ වුණත් අකුසලයේ